ධර්ම ශ්‍රවණය කරන්නට මඟ පාදලා දෙනවා. ඒ වගේම අපේ මේ ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි නවීන තාක්ෂණික යුගයේ සමස්ත ලෝකයේ පුරාම සිංහල බෞද්ධයන්ට ධර්ම ශ්‍රවණය කරන්න තමයි මේ දායක දායකාවෝ දායකත්වයේ දරන. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් මේ ආකාරයට අපේ මේ දිවයිනෙත් සමස්ත ලෝකේ පුරා මේ ධම්මඬ පතරවන්නට කටයුතු කරලා තියෙනවා. ඒකට අපි හැම බෞද්ධයෙකුගේම ප්‍රණාමය ගුවන් මැදිරි සංස්ථාවට යොමු කළ යුතුය. ඒ දායක දායිකාවන්ගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා තමන්ගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා සියලම පළමුවෙන්ම ඒ හැම දිනාටම ආශිංසනය කරනවා ඊළඟට අපේ ධර්ම දේශනාවට බහිමු පටිපදා ඥාන දස්සන විසුද්ධි පාරිසුද්ධි පදානියංගං කියලා මේ pāli වාක්‍යයක් ප්‍රකාශ කළා ඒකෙන් අදහස් කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කර ගැනීම සඳහා සම්මයක් ප්‍රධාන වීරිය ගන්නට ඕන කියන එකයි. මොකද්ද මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ? උදයව්ව ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීනව ඥානය නිබ්බිදා ඥානය මුංචතු කම්මතා ඥානය පටිසංඛා ඥානය සංඛාර උපේක්ඛා ඥානය කියන මෙන්න මේ ඥාන අටටයි. තවත් තියෙනවා ඥානයක් සත්‍යාන ලෝමික ඥානය කියලා. ඒක වඩන එකක් නෙමේ පහළ වෙන එකක්. ඒ නිසා මේ ප්‍රධාන ඥාන අට තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හැටියට සැලකෙන්නේ. ඒ දිට්ඨි විසුද්ධියේ ඉඳලා මේ යෝගාවචරය භාවනා කරගෙන ආවා. එහෙම භාවනා කළත් තමා නොදනුවත්වම තව ඊතාසියම් දෘෂ්ටි වැරදි කල්පනාවල් ඉතිරි වෙලා තියෙන. අන්න ඒවා පළවා හරින අවස්ථාව තමයි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. ඊටාම සියුම් දෙකක් දෙයක් පවා ඒ නිවන් මඟට ආවරණයක් වෙන්නට පුළුවන් මේකට හොඳ නිදසුනක් තියෙනම දවසක් අනුරුද්ධ හාමුදුරුවෝ ඇවිල්ලා චරිත් හාමුදුරුවන්ට කියනවා ඇවැත්නි මට හොඳට දිබ්බචක්ක ඥානය දෙවස විහිදවන්නට පුළුවන්. මගේ විදර්ශනාවත් ඉතාම හොඳයි. එහෙම වුණත් මගේ හිත කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. සරියොත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාන උන්වහන්සේ වදාලා ඇවැත්නේ ඔබට දිබ්බචක්ඛ ඥානය වේදවන්න පුළුවන් කියලා හිතනවා නම් ඔබේ විදර්ශනාවත් ඉතා හොඳයි කියලා කියනවා නම් මෙතන තියෙන සියුම් වශයෙන් තණ්හාමාන දෙක ඔබේ හිත කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ කියලා හිතනවා නම් මෙතන තියෙන උද්ධත්තිය මේ තණ්හාවත් මානයත් උද්ධත්යත් අයින් කළා භාවනා කරන්න කියලා උපදෙස් දුන්නා. අනේ එතකොට තමයි අනුරුද්ධ තෙරුන් මහන්සේට රහත් වෙන්නට පුළුවන්. මේ කරුණෙන් අපට පේනවා මේ භාවනා යෝගීන්ගේ හිතේ ඊතාසියම් වැරදි දෘෂ්ටි පවා තියෙන්නට පුළුවන්. එය බොහෝ දුරට තුනී වෙන පලාරින අවස්ථාව තමයි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. පළමුවෙන්ම උද්‍යව්‍ය ඥානය. මේ උද්‍යව්‍යාදී ඥාන පරම්පරාව ඇති කර ගැනීමට තව තවත් අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරේ පවත්වන්නට ඕන කියලා අටුවාවල උපදෙස් දෙන්නේ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය අගභාගයේදී මේ උද්‍යව්‍ය ඥානය කියන එක පහළ වුණා. ඒ අවස්ථාවේදී කියන්නේ තරුණ උද්‍යව්‍ය ඥානය කියලා. ආලෝකාදී උපක්කලයන්ගෙන් ගහනයි. ඒ නිසා දැන් පිරිසිදු ද්‍රව්‍ය ඥානය පහළ කරගන්න අනිත්‍ය ආදී වශයෙන් භාවනා මනසිකාරයේ පවත්වන්නට ඕන. අපේ ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ දොරටු හයට අරමෝනන රූප සද්දාදී ඒව අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා. රූප වේදනාදී ධර්ම අනිත්‍ය වශයෙන් සලකනවා මෙනෙහි කරනවා. හොඳට මතකයේ තබා ගන්න මේ අරමුණු ටික තමයි සංස්කාර කියන්නේ. වෙන 아무තු දෙයක් නෙමෙයි. සංස්කාර සම්මර්ෂණය කරනම කියන්නේ මේ අරමුණු අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීම. ඉතින් මෙහෙම අනිත්‍ය ආදී වශයෙන් භාවනා කරනකොට උද්‍යව්‍ය ඥානය ක්‍රමයෙන් මේරීමටපත් වෙනවා. උද්‍යව්‍ය ඥානය කියන්නේ ඇතිවීම නැතිවීම දක්නා නුවණ. මොනවායේද අපි මෙනෙහි කරන අරමුණු වල රූප වේදනාදී අරමුණු වල ඇතිවීම නැතිවීම දක්නා අවස්ථාව තමයි උද්‍යව්ඥානය කියලා කියන්නේ. අපේ නිදසුනක් වශයෙන් ගත්තොත් ටිකක් වෙලා භාවනා කරනකොට ශරීරයේ යම් තැනක දුක් වේදනාවක් පහළ වෙනවා. ඒක දැනෙනවා. ඒ දැනෙනවා කියන්නේ ඒක පහළ වෙලා. ඊළඟට අපි ඒක අනිත්‍ය වශයෙන් සලකනවා මෙනෙහි කරනවා. එතකොට ඒක නැති වෙලා යනවා. එතකොට මේ වේදනාව පහළ වුණා මොහොතක් වෙලා තිබුණා නැති වෙලා ගියා. බොහෝ දෙනා හිතනවා මේ මෙනෙහි කරන නිසා මේක වෙන්නේ කියලා. මෙනෙහි කරන නිසා නෙමෙයි. අපි මෙනෙහි කළත් නොකළත් මේ වේදනාදී ධර්ම ස්වභාවයෙන්ම ඇති වෙලා නැති වෙලා යනවා. මේ විදිහට ඇතිවීම නැතිවීම දක්නා නුවණ තමයි උද්‍යව්‍ය ඥානය කියන්නේ. මේ කාල සීමාවෙදී යෝගාවචරීන්ට හොඳට භාවනා කරන්න පුළුවන්. පැය ගණනාවක් පාඩු වෙලා භාවනා කරන්න පුළුවන්. ඊටාම ශාන්තයි ප්‍රණීතයි. ඒ වගේම මේ උද්‍යව්‍යාන අවස්ථාවේදී බොහෝ භාවනා යෝගීන් භාවනා කරන්න අරමුණක් නැහැ කියලා දුක් ගැන බෙලි කියනවා. ඒකේ ඇත්තක් තියෙනවා. මේ උද්‍යව්‍යාන අවස්ථාවේදී සිත ඇතිවීම නැතිවීම දෙකේ පිහිටා සිටිනවා. කොහේ බැලුවත් මේ අරමුණු ඇති වෙනව නැති වෙනව තමයි. අර ඉස්තරව අරමුණක් අරගෙන මම භාවනා කරනවා කියලා තිබෙච්ච එක සියුම් වැරදි දෘෂ්ටියක්. අනේ සියුම් වැරදි දෘෂ්ටිය අස්වෙන අවස්ථාව තමයි උදයව්‍ය ඥානය. ඒකට අරමුණක් කියලා 아무තුයෙන් ගන්න දෙයක් නැහැ. නමුත් බලන බලන මෙනෙහි කරන කරන එක ඔක්කොම ඇති වෙනව නැති වෙනව. මේ උද්‍යව විඥානයේ මේරීමටපත් වෙනකොට ඊළඟට ඇති වෙන්නේ භංග ඥානය කියන එක. භංග කියන්නේ වහාම වෙනස් වෙලා යනවා කියන තේරුමයි. මේ භංග ඥානයේ උද්‍යව ඥානයේ වෙනස තේරුම් ගන්නට ඕනේ. උද්‍යව්‍ය ඥාන අවස්ථාවේදී මේ සංස්කාරවල අරමුණවල ඇතිවීම පැවතීම නැතිවීම කියන මේ අවස්ථා තුනක් ප්‍රකට වෙනවා. භංග අවස්ථාවේදී ඇතිවීම අප්‍රකට වෙනම පැවතීම අප්‍රකට වෙනම නැතිවීමම ප්‍රකට වෙනවා. විශාල ජලාශයකට වහිනකොට පෙන බුබුලු නැගි නැගි බිඳි බිඳි යන්න මාගේ උතුරන බස්සලියක පෙන බුබුලු නැගි නැගි බිඳි බිඳි යන්න මාගේ රත්තු කබලක අබ පුපුරන්න වගේ මේ සේරම අරමුණු සංස්කාර නාම රූප ධර්ම වහවහ බිඳී යනවා ඒකයි භංග කියලා කියන්නේ ආරම්මණංච පටිසංඛා භංගංචානුපස්සති කියලා තියෙනවා දේශනාවේ යම් කිසි අරමුණක් අරගෙන මෙනෙහි කරනවා. ඒ අරමුණ නැති වෙලා යනවා. ඊළඟට ඒ අරමුණ මෙනෙහි කරනාපු හිතත් මෙනෙහි කරනවා. ඒකත් නැති වෙලා යන බව දකිනවා. යමක වශයෙන් යොගල වශයෙන් මේ දෙකම නැති වෙලා යන හැටි තේරුම් ගන්න. මෙන්න මේ අවස්ථාව තමයි භංග අවස්ථාව භංග ඥානය කියලා කියන්නේ. මේකේ ආනිසංස 8ක් තියෙනවා කියලා අපේ අටුවාවල සඳහන් වෙනවා. භවදිත්‍ති පහාන භව දෘෂ්ටිය කියන එක බොහෝ දුරට තුනී වෙලා යාව. ජීවිතනිකාන්ති පරියාදාන ජීවිතය ගැන තියෙනවා සියුම් ආසාවක් ඒව තුනී වෙලා යනවා සදා යුත්ත පයුත්තත නිතරම භාවනා ප්‍රතිපත්ති ධර්මයන්ට නැමුණු හිතක් ඇති වෙන. උස්සුක්කප්පහාන කලබල ගති, දඩබ්බර ගති මේවා සේරම නැති වෙලා යනවා. විසුද්ධා ජීවිත. පවිත්‍ර ආජීවයක් ඇති වෙනවා. තමන්ගේ ආජීවය පිණිස බොරු කියලා වැරදි කළා එක අපවිත්‍ර කරගන්න පිරිසිදු ආජීවයක් ඇති වෙනවා. විගත භයතා මේ භය කියන එකත් බොහෝ දුරට තුනී භාවයටපත් වෙනවා. කාන්ති සෝරච්ච පටිලාභෝ යෝසීම සාන්තිය සුපේසල ශික්ෂාකාමී බව කියන මෙන්න මේ ගුණ පිහිටා හිතෙන අරති රති සහනතා අරති කියන්නේ භාවනාදී සිත නොඇලීම, රති කියන්නේ පංචකාමයේ සිත ඇලීම. මේ දෙකම සමනේ වෙලා යනවා. මේ විදිහට මේ ಗುಣ අටක් ලැබෙනවා භංගානුපස්සනා වශයෙන් භාවනා මනසිකාරයේ පැවැත්වීමේ. ඒ නිසා අප්‍රමාදීවේ කටයුත්ත කරන්න කියලා අටුවාවල උපදෙස් දෙනවා. කොහොමද ඉමානි යත්ථක් ගුණමුත්තමානි දිස්සාතාහිං සම්මසතේ පුනප්පුනං ආදිත්ත චේලස් සිරසුපමෝ මුනි භංගානුපස්සී අමතස්ස පත්තියා මේ භංගානුපස්සන වශයෙන් නැවත නැවත භාවනා මානසිකාරයේ පවත්වන්නට නිවනට පැමිණීම සඳහා තමන්ගේ හිසට ගිනිගත්තා වගේ ඇඳුම් වලට ගිනිගත්තා වගේ වහවහ අප්‍රමාදීව කටයුතු කරන්න ඕන කියන එකයි ඒ ගාථාවෙන් අදහස් කරන්නේ. ඇඳුම් වලට හිසට ගිනිගත්තොත් ඒක නිමා ගැනීමට කෙතරම් ඉක්මනක් අප්‍රමාදයක් වෙනවද? ඒක එක ගින්නක් පමණයි. නමුත් රාග, දේශ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියන 11 ගින්නකින් අපි නිරන්තරයෙන් දැවෙනවා. ඒ නිසා වහවහා නිවනට පැමිණීම සඳහා භංගානුපස්සනා වශයෙන් භාවනා මානසිකාරයේ පවත්න්නට කියලා තමයි මේ උපදෙස් දෙන්නේ. මේ භංගානුපස්සනා ඥානය මේරීමටපත් වෙනකොට ඊළඟට ඇති වෙන්නේ භය ඥානය එම නැත්නම් භයතුපත්ඨාන ඥානය කියන්නේ. මේ භය කියනකොට මේ අවතාරයකට හොල්මනකට වාගේ බය වෙනව නෙමෙයි. බය සංඥාව පිටා හිතෙන. දැන් විශාල අඟුරු වලක් දැක්කොත් මේ අඟුරු වලට කවුරු හරි වැටුනොත් මොන විපතක් වෙනවද කියලා බය සංඥාව ඇති වෙනවා. අනේ විදිය ඥාන සංප්‍රයුක්තව ඇති වෙන භය සංඥාව තමයි මේ භයතපත්ඨාන ඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනා කළාම දීර්ඝ ආවේශ ඇති දිව්‍ය ලෝකවල ඉන්න දෙවියෝ භයටපත් වුණා. අපි මේවා සදාකාලිකයි අමරණීයයි කියලා හිතන් හිටියා දැන් බැලුවාම මේවත් වෙනස් වෙනවා කියලා භයටපත් වෙනවා. ඒ වගේ ඥාන සම්ප්‍රයුක්තව ඇති කරගන්න භය සංඥාව තමයි භයටපත්හාන ඥානය කියන්නේ. මේක විශේෂයක් තියනවා භාවනා යෝගියා මේ අවස්ථාවේදී අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයේ පිළිබඳවම විමසා බලනවා. වර්තමාන වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වන අරමුණු මෙනෙහි කරනවා. එහෙම කරනකොට ඒවා මේ දැන් බලා ඉඳෙද්දී නැති වෙලා යනවා කියලා වැටහීම ඇති වෙනවා. ඊළඟට අතීතයේ මෙහෙම තමයි කියලා අතීතයේ පිළිබඳවත් අනුමාන ඥාණයෙන් අන්මයේ ඥාණයෙන් තේරුම් ගන්න. අනාගතයටත් මෙහෙම තමයි කියලා තේරුම් ගන්න. මේ විදිහට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේම මේ සංස්කාරයන් පිළිබඳව යෝගාවචරයා මේ බාහිරපත් වෙනවා බාහිර සංඥාව ඇති කරගන්න. විශේෂයෙන් වර්තමාන වශයෙන් භාවනා අරමුණු මෙනෙහි කරනකොට ඒව මේ දැන් කැඩි කැඩි බිඳි බිඳි යනවා වැටහෙනවා. අතීතයේත් මෙහෙමයි කියලා කල්පනාවට ගන්නවා. මේ අතීත වර්තමාන දෙක හොඳට අවබෝධ වුණාම අනාගතයේ පිළිබඳව ආශාවන් අපේක්ෂා සේරම නැති වෙලා දැන් උද්‍යව ඥාණයෙන් භංග ඥාණය ගත යුතු අරමුණක් නැහැ ස්ථිර දෙයක් නැහැ කියලා දැනුම ඇති වෙනවා ඊළඟට මේ භාගපත්තාන ඥාණයෙන් අතීත වර්තමාන දෙක දකිනකොට අනාගත අපේක්ෂාවන් අනාගත ආශාවන් ඔක්කොම තුනී වෙලා යනවා. මේකට උපමාවක්. එක්තරා අම්මා කෙනෙකුට හිටියා පිරිමි දරුවන් තුන් දෙනෙක්. මේ දරුවන් තුන් දෙනාම රාජාපරාධකාරයෝ වුණා. රජ්ජුරවන්ට අසු වෙලා තුන් දෙනාගේම හිස ගසා දමන්න නියම කළා. දැන් මේ දරුවන් තුන් දෙනා හිස මුඩු කළා, රත්මල් පළඳබලා, වදබෙර ගගහ අරගෙන යන අමුසෝනට හිස ගසා දමන්න. මේ අම්මත් ගියා පසුපස. දෙහෙල්ලා බලා ඉන්නකොට වැඩිමල් පොතා අල්ලගෙන පළමුවෙන්ම හිස ගසා දැම්මා. ඊළඟට දෙවෙනි පුතාවත් අල්ලගත්ත හිත ගසා තමයි. එතකොට මේ අම්මා කල්පනා කරනවා දැන් පළවෙනි දරුවාගේ හිස ගසා දැම්මා දෙවෙනි දරුවත් මේ දැන් අල්ලගත්ත හිස ගසා දමන්න තුන්වෙනි දරුවටත් ඕක තමයි වෙන්නේ කියලා තුන්වෙනි දරුවා පිළිබඳව ආශාව අපේක්ෂාව අත්හැර දැම්මා ඒ වගේ යෝගාවචරයත් අර වැඩිමල්තර වගේ හිසකසා දැම්ම වගේ අතීත සංස්කාරයන් වහාම ඇති වෙලා නැති වෙලා යනවා කියලා තේරුම් ගන්න. දෙවෙනි දරුවා මේ දැන් හිසකසා දමන්න අල්ලාගත්ත වගේ වර්තමාන සංස්කාරයනොත් මේ දැන් බලායෙන් දෙද්දි නැති වෙනවා කියලා තේරුම් ගන්න. ඒ අම්මා තුන්වෙනි දරුවා පිළිබඳව අපේක්ෂාව අත්හැර දැම්මා වාගේ යෝගාවචරයා අනාගත අපේක්ෂාවන් ආශාවන් තේරම අත්හැර දා. තවත් උපමාවක්. එක් කාන්තාවක් දරුවන් 10 දෙනෙක් ගැදුවා. මේ කාන්තාවට දරුවන් හරියන්නේ නැහැ. ලැබෙන ලැබෙන දරුවා මැරෙනවා. දරුවන් නම දෙනෙක් මැරුණා. දහවෙනි දරුවා අතේ ඉන්න. මේ දහවෙනි දරුවා දැන් මැරෙන්න පණ අදිනවා. තව බඩේ දරුවෙක් ඉන්න. මේ කාන්තාව කල්පනා කරනම මගේ දරුවන් නම දෙනෙක් මරණයටපත් වුණා. ඒ 10 වෙනි දරුවා දැන් මේ අතේම මරණයටපත් වෙන්න යන්නේ. මේම කල්පනා කළා මේ බඩේ ඉන්න දරුවාටත් මේකයි වෙන්නේ කියලා ඒ දරුවා පිළිබඳව ආශාව අතහරිනවා. ඒ වගේ යෝගාවචරයා අර දරුවන් නම දෙනෙක් මරණයටපත් වුණා වගේ අතීත සංස්කාර සේරම කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියා කියලා කල්පනා කරනවා ඊළඟට අර 10 වෙනි දරුවා අතේ පණ අදින්න මගේ වර්තමාන අරමුණු මේ දැන් බලායෙන් දෙද්දි කැඩිලා බිඳිලා වෙනස් වෙලා යනවා. මේ දෙක දැකලා අනාගතේ වටත් මේක තමයි වෙන්නේ කියලා හිතන් අනාගත අපේක්ෂාවන් අතහැර දාන. මෙන්න මේක තමයි මේ භාවිතපත්ඨාන ඥානය කියන එකෙන් සිද්ධ වෙන්නේ. භාවිතපත්ඨාන ඥානය මෝරණකොට ඊළඟට ඇති වෙන්නේ ආදීනව ඥාණය කියන එක. ආදීනවය කියන්නේ මේ ජීවිතයේ નિરાශාද බව ප්‍රකට වෙන අවස්ථාව. මේ අවස්ථාවේ භාවනා යෝගීන්ට බොහෝ විට මේ සියම කටුක දුක් වේදනා පහළ වෙන්නට පුළුවන්. පැයක් හමාරක් හමාරක් භාවනා කළ තැනැත්තාට විනාඩි 10ක් 15ක් යනකොට ඉන්න බැරි තරම් කටුක දුක් වේදනා මතුවෙන්න පුළුවන්. පැයක් භාවනා කරනකොට හත්තට වාරයක් ඉරියව් මාරු කරන්න තරම් සිදු වෙන්න පුළුවන්. මොකද මේ ජීවිතයේ ආදීනවයේ ප්‍රකට වෙන අවස්ථා. මුළු ඇඟේ නොරදෙන තැනක් නැහැ. උණ දැනෙන්න එන්න වගේ. ඉදිකටු අගක් ඔබනතරන් තැනකවත් මේ ශරීරයේ සුවයක් නැහැ කියන කල්පනාවටපත් වෙනවා. මුළු තුන් ලෝකයේම ගිනිගත්තා වගේ වැටහීම් ඇති වෙනවා. ආදීනමේ දකින අවස්ථාව. නිතරම මේ નિરાස්වාද පවතිව තමයි මෙයින් යෝගාවචරයාට ප්‍රකට වෙන්නේ. මේ ජීවිතේ ආස්වාද සහිතයි. ආස්වාදනීයයි කියලා හිතේ තිබුණ කල්පනාව. මේක නැති වෙන්නට ඕනනේ නිවන් සොයා යන ගමනට. මේ ආදීනම ඥාන අවස්ථාවේදී ඒක නැති වෙලා යනවා. ජීවිතය පංච උපාදානස්කන්ධය નિરાශාදයි નિસරය කියන මේ හැඟීම ඇති වෙනවා. මේක තමයි මේ ආදීනවානුපස්සනා ඥානය කියලා කියන්නේ. ඊළඟට නිබ්බිදා ඥානය. නිබ්බිදා කියන්නේ මේ කලකිරෙනවා කියන එකයි. දැන් තමන්ගේ වස්තු සම්පත් නැති වුණාම කලකිරෙනවා. තමන් ඉතා ප්‍රිය කරන මව්පිය දූ දරුවා ආදී කවුරු හරි කෙනෙක් නොසිතූ අන්දමින් හදිසි කාලක් ක්‍රියා කළාම කලකිරෙනවා. තමන්ගේ බලාපොරොත්තු සුන් වුණාම කලකිරෙනවා. සමහර විට සිය දෙවි හානි කර ගැනීම පවා සිදු කරනවා. මේ ඔක්කොම මහා කෙලෙස් කන්දරාවයි. ඒ වගේ එකක් නෙමේ මේ කලකිරෙනවා කියන එක. ඒකට සුද්ධ සිංහලෙන් කියන්නේ උක්කටලී වෙනවා කියලා. පාලියෙන් කියන්නේ උක්කණ්ඨ කියලා. උද්ධං කණ්ඨෝ අස්සාති උක්කණ්ඨෝ කියලා අර්ථ විවරණය. මේ නුවණ නැමැති හිස ඔසවා ගන්නවා මේකෙන් ගැළබිලා යන්නට. උක්කණ්ඨ කියන්නේ ඒකයි. කොහොමද කලකිරෙන්නේ දැන් උද්‍යව්‍ය ඥානයේ ඉඳලා උද්‍යව්‍ය ඥානයේදී ඇතිවීම නැතිවීම දැක්කා. භංග ඥානයේදී වහා බිඳී යනවා දැක්කා. භාජපට්ඨාන ඥානයේදී අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේම සංස්කාරයන්ගේ වහවහ නැති වෙන බව තේරුම් ගත්තා. ඊළඟට තමයි මේ නිබ්බිදා ඥාන මේවා දැකලා තමයි කලකිරීමටපත් වෙන්නේ ඒ නිසා ඥාන සම්ප්‍රයුක්ත කලකිරීමක් තමයි මේක ඒක ලක්ෂණ තරුණ කාන්තාවක් සිටියා. ඊ타මත්ම මණ්ඩලශීලී ලක්ෂණට කැමති. ලස්සන ඇඳුම් අඳින්න හරි කැමති. මේ කාන්තාවට ලැබුණා වටිනා වස්ත්‍රයක්. පිටතින් බැලුවාම ඇත්තටම වටිනා වස්ත්‍රයක්. ඉතින් මේක ලැබුණාම බොහෝම සතුටට ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා. අරගෙන නිදන කාමරයට ගිහිල්ලා දොරත් වහගෙන මේක විවෘත කරලා දිගහැරලා බැලුවා. බැලුවාම හැම තැනම මීය කාලා. මේක අඳින්න පරවන්නත් බෑ, කෙනෙකුට දෙන්නත් බෑ, විකුණ ගන්නත් බෑ. මේ වස්ත්‍රයෙන් වැඩක් නැහැ කියන සංඥාමටපත් වෙනවා. ඒ වගේ යෝගාවචරයත් මේ උද්‍යව්‍ය ඥානයේ ඉඳලා ඥාන පරම්පරාවෙන් අවබෝධය ලබාගෙන ඇවිල්ලා නිබ්බිදා ඥාන අවස්ථාවට පැමිණෙනකොට මේ පංච උපාදානස්කන්ධයෙන් වැඩක් නැහැ කියන සංඥාවටපත් වෙනවා. ඒ වගේම මේ සසර කලකිරෙන්නේ නැතිකම නිසා තමයි දිගටම භවයේ යන්නේ. මෙතෙන්දි මේ කලකිරීම ඇති වෙන. ඥාන සම්ප්‍රයුක්තව කලකිරීම ඇති වෙන. ඒක තමයි නිබ්බිදා ඥානය කියලා කියන්නේ. මේ නිබ්බිදා ඥානය මේරීමටපත් වුනහම ඊළඟට ඇති වෙන්නේ මුංචිත කම්මිතා ඥානය කියන එක. මුංචිත කම්මතා කියන්නේ මේ මෙදෙනු කැමැත්ත. දැන් උද්‍යව්‍ය ඥානයේ ඉඳලාම දිගටම මේ සංස්කාරයන්ගේ తত্ত্বය තේරුම් ගත්තා. දැන් ඕන කරන්නේ මේකෙන් ගැලවෙන්න. නායකතා හොන මැදියෙක් වගේ කූඩුවක දාලා ඉන්න ගිරවෙක් වගේ අහිගුන්ටකේ උට අසුන නාගයෙක් වගේ කොයි වෙලාවද මේකෙන් මිදෙන්න කියන කල්පනාවල් ඇති වෙනවා. මෙන්න මේ ඥාන සම්ප්‍රයුක්තව මේ නාම රූප ධර්මයන්ගේ සංස්කාරයන්ගේ ආදීනව ආදී දැකලා කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන අදහස් ඇති වෙන අවස්ථාව තමයි මුංචිතු කම්මතා ඥානය කියලා කියන්නේ. ඊළඟට මේ මුංචිත කම්මතා ඥානය මේරීමටපත් වෙනවා. ඊළඟට ඇති වෙන්නේ පටිසංඛා ඥානය කියන එක. පටිසංඛා කියලා කියන්නේ නැවත සලකා බැලීම කියන එක. දැන් මෙතෙන්දී යෝගාවචරයාට මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මෙදීමේ පැත්තට තමයි හිත හැරුණේ මෙදෙන්නට ඕනකම තියෙනවා. ඒකට 아무තු කල යුතු දෙයක් නැහැ. නැවත නැවතත් අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්විය යුතුයි කියන හැඟීමටපත් වෙනවා. ඒ නිසා නැවතත් අනිත්‍ය ආදී වශයෙන් මේ භාවනා මානසිකාරයේ පවත්තන. මේ ඥාන අවස්ථාවේදී පටිසංකහා ඥාන අවස්ථාවේදීත් භාවනාව ආපස්සට ගියා වාගේ අලුත් වුණා ගොරෝසු බවට පත් වුණා වාගේ. සමහරවිට තමන්ගේ ජීවිතයේ අන්තිම මතකයේ දක්වා මනසට ඉදිරිපත් වෙන්නට පුළුවන්. නැවත නැවතත් අනිත්‍ය ආදී වශයෙන් භාවනා දී යෝගාවචරයන්ට සියොම කසුක දුක් වේදනා ඇති වෙනම ඒවා ප්‍රකට වීමක් මේ ඥාන ටික පිළිබඳව තේරුම් ගැනීමට හොඳ උපමාවක් තියෙනවා. මසුන් මරන්නේ සෙමනක් අරගෙන මසුන් මාළු අල්ලන්නට ගියා. සෙමන කියන්නේ අඩි දෙකක් පමණ උස උඩකට අඩි අඟල් හතරක් පහක් තියෙනවා අත දමන්නට යටකට අඩි එකහමාරක් විතර විස්කම්බය මේ බටපතර වලින් ඉරතෝලුන් වටේට තියලා බැඳලා හදාගන්න කූඩුවක් යන්නේ උපකරණයක්. මේක අරගෙන මාළු අල්ලන්න ගියාම නුගඹුරු ජලයේ මාළු අල්ලන උපකරණය. උඩින් ඉඳලා යටට බැස්සුවාම ඒක ඇතුළට මාළු කොටු වෙනවා. ඉතින් උඩින් උද කවුළුවෙන් අත දාලා අල්ල ගන්නවා. මේ තනත්තා ගියහිල්ලා හිටන් දෙම්ම මේ කෙමන උපකරණය උඩේ ඉඳලා යටට දැස්වාම දැනෙනවා ලොකු මාළුවෙක් පසු වුණාවා. ඒකට මාළු කොටු වුණාම යන්න දඟලනකොට ඒ දික්තිය වල හැපෙනවා එතකොට දැනෙනවා. මේක ලොකු මාළුවෙක් පසු වුණා වගේ තමයි දැනෙන්නේ. ඉතින් බොහෝම සන්තෝෂයට ප්‍රේත ප්‍රමෝදයට පත් වුණා. උඩින් අත දාලා මාළුවාගේ බෙල්ලෙන්ම අල්ලගත්තා. අල්ලාගෙන ඩිංග ඩිංග උඩට ගත්තා. ගන්නකොට දකින්න ලැබුණා ඔබේ හිසේ තියෙන ස්වස්තික ලකුණු. මේකෙන් තේරුම් ගත්ත මෝණන් මාළුවෙක් නෙමේ විසගෝර සර්පයෙක්. ඔය දියෙත් ඉන්නවනේ දිය නයි ගන්නේ විසගෝර සර්පය. ඉතින් අතහරින්නත් බෑ අතහැරුවොත් මෝ දස්ත කරනවා. උඩටම ගත්තා. ඒ සර්පයා මොකද කරන්නේ මේ පුජ්‍යලයාගේ අත වටේට වලගේ පැත්තෙන් දෙලාගත්. දැන් හොඳටම බය වෙලා මූ අල් මූ කෑවත් මාව ඉවරයි කියලා මොගේ ආදීනවේ ප්‍රකට වෙනවා. මූ අල්ලා ගැනීම පිළිබඳව කලකිරීමටපත් වෙනවා. දැන් මොගෙන් නිදෙන්න යෝන කරන්නේ. මම කල්පනා කළා හිටන් අර වෙලාගෙන ඉන්න වලගේ හිමින් සරේ ගලෝලා එක පාරට අත උස්සලා විස වශයෙන් හත්තක වාරයක් කරකවල ඈතට වීසකලා පළ දුෂ්ට සර්පයක් මේක උපමාවක්. අර මසුන් මරන්න ගිය පුජ්‍යලයා වාගේ තමයි ප්‍රත්‍යඥය මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව බොහෝම ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. ලොකු සේයක් විඳිනවා. නමුත් භාවනාවට බැහැලා යෝගාවචරයා භාවනා කරගෙන යනකොට අර සර්පයාගේ ස්වස්තික ලකුණු දැක්කවාගේ මේ අනිත්‍ය ආදී ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒකට උද්‍යාවයේ භංග කියන ඥාන අවස්ථාව. ඒවා පේනකොට ඥාන සම්ප්‍රයුක්ත භය කියනවා. භයකපත්ථාන ඥාන. ඊළඟට මේවා කියන මේ අර සර්පයාගේ ආදීනවේ ප්‍රකට වුණා. ආදීනවානුපස්සනා ඥාන. ඊළඟට ඌ අල්ලාගෙන ඉඳීම ගැන කලකිරීමටපත් වුණා. නිබ්බිදානාව. දැන් මුගෙන් මෙදෙන්න ඕනෑ කියන කල්පනාව ඇති වෙනවා. මොන්තික සම්මතානාව. මේ විදිහට මේ උපමාව සම්බන්ධ වෙනවා මේ ඥාන පිටට. පටිසංකා ඥානේ මේරුවට පස්සේ ඊළඟට ඇති වෙන්නේ සංස්කාර උපේක්ෂා ඥානය කියන එක. මෙතෙක් මේ සිතේ තියෙන සියලු සියුම් වැරදි දෘෂ්ටි ඔක්කොම ප්‍රහාණය කරගෙන ආවහම හිත හොඳට නදහත් භවයේ පිහිටා සිටිනවා. මනම අරමුණකවත් ඇලෙන්නේත් නැහැ, ගැටෙන්නේත් නැහැ. මනම ක්ලේශයක්වත් ඇති වෙන්නේ නැහැ. මේ කාල සීමාවෙදී භාවනා යෝගෝන්ට බොහෝ වේලාවක් බොහෝම निराமிස මధుර මිහිරි සුවයෙන් යුක්තව භාවනා කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම හබරල කොළයකට නෙළුම් කොළයකට වතුර වැටුනහම අල්ලගන්නේ නැතිව වගේ මේ අවස්ථාවේදී යෝගාවචරයාගේ හිත ඊටාම පවිත්‍රතාවයට පත් වෙන මොනම ක්ලේශයක්වත් ඇති වෙන්නේ මොනම අරමුණකවත් ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් මෙන්න මේක තමයි සංස්කාර උපේක්ෂා ඥානය කියන අවස්ථාව මේ සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙලවර තමයි සිකහප්පත්ත විපස්සනා කියලා මේ මුදුන් පැමිණි නිදර්ශනය. ඒකට බුත්හානගාමිනී විපස්සනා කියලා කියනවා. මේ විදිහට මේ සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙලවරට ගියන් පස්සේ මේ ලෞකික පැත්තෙන් මිදලා ලෝකෝත්තර පැත්තට පැන ගන්නට පුළුවන් නම් පැන ගන්න. නැත්නම් ආපස්සට පහු බලන්න. මේ ප්‍රත්‍යඥයන්ගේ විදර්ශනාම ආරම්භ වෙන්නේ දිට්ඨි විසුද්ධි. ඒ නිසා ලෝකෝත්තර මාර්ග ඥානයක් පහළ කරගන්න බැරි වුණා නම් දිට්ඨි විසුද්ධියට පසු බලන්න. නැවත සංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන වෙසද්දි පටිපදා ඥාන දර්ශනයේ සිද්දි මේ ඒකේ අන්තිම කෙලවරට යන මේ විදිහට දෙත්‍ය විසුද්ධියට එනවා සංසාර උපේක්ෂා ඥානයට යන ආය දෙත්‍ය විසුද්ධියට එනවා සංස්කාර උපේක්ෂා ඥානයට යන මෙහෙම තමයි මේ විදර්ශනාව සේවනය දෙන්නේ මේකට හොඳ උපමාවක් කියනවා ඉස්සර දුවල්නාව තියෙන කාල නැවියෝ කවුඩන් වනේ පියාසර කිරීමට දස්ස පස්තියෙන් මගයක් අරගෙන යනවලු. මනවටද ගොඩ බිම හොයාගන්න. නැව අතරමං වුණා නම් මේ කවුදෙක් අහකට දේශි කරනවා. දේශ කළාම ඌ ඈත අහක පියාසර කරලා ගොඩ බිමක් තියනවා නම් ඒ පැත්තට යනවා නැත්නම් ආපුවා හෙල්ල මේ කුඹ ගහේ වහන. ඒ වගේ යෝගාවචරයක් නිවනට පැමිණෙන්න පුළුවන් වුණා නම් එහෙමයි. නැත්නම් ආපසු මේ විදියට ධිට්ඨි විසුද්ධිය දක්වා පසුබහැලා නැවතත් භාවනා මාර්ගයේ ගමන් කරනවා. කින්වත්නි දැන් අපේ ධර්ම දේශනාවට තියෙන කාල සීමාව අවසන් වෙගෙන එන්නේ මේ හැමදෙනාම ඉතාම හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම ධර්ම පූජා පැවැත්වුවා. ධර්ම පූජා පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අතිවිශාල කුසල ස්කන්ධයක් සිද්ධ කරගත්තා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ සිංහතුන් සාසියක් ඉන්නවා අතිපූජනීය නායනේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝ රත්නයට නිරෝගී සුවය සමඟ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා මියගේ දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සියලු දෙනාගේ නිර්වාණ අවබෝධය සඳහා ධර්ම දේශනාවේ ගායකත්වයේ දරනවා රත්ගම කපුතුළුගොඩ තිලක රත්න මාවතේ ඥානා පැස්තිවල් මහත්මිය කරුණාපාල පැස්තිවල් මහතාතුළු දූ දරුවන් දෙසිය අතිපූජනීය නායනේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම සඳහාත් මියගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් සියලු දෙනාගේ ධර්මාභෝධය සඳහාත් ධර්ම දේශනාවේ දායකත්වයේ දරණම අහංගම කතලුව ගිනිවැල්ල පාරේ තීර්ති අබේරත්න මහතා සුගතා අබේරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා අති ගෞරවනීය නාවියනේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් මහන්සේට සහ මහා සංඝ රත්නයට තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම සඳහාත් නියගේ දෙමාපියන්ට සහ ස්වාම පුරුෂයාට පින් අනුමෝදන් කිරීම සඳහාත් සියලු දෙනාගේ ධර්ම අවබෝධය සඳහා ධර්ම දේශනාවේ දායකත්වයේ දරනම අහංගම කතලුව ගිනිවැල්ල පාරේ ප්‍රේමා අබේරත්න මහත්මිය ඕසදී ධර්මතිලක ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම මාතලේ ධම්මදේරා තෙල්මෑණියන් වහන්සේ සහ කුඩා උඩුවේ ධම්මදේරා සිල්මානයන් මහන්සේ සීල භූමියට පත්වීම නිමිත්තෙන් ගුරුදේව සම්බෝධි ආශ්‍රමාධිපති දේශකයාණන් මහන්සේටත් අරුණ සීල මාතා ආශ්‍රමාධිපතිනේ ශාසන කීර්ති ශ්‍රී හත්තක ධම්මචාරී සිල්මෑණියන් මහන්සේටත් නිදුක් නිරෝගී සුවය සමඟ දීර්ඝාස සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම සඳහාත් මියගිය සියලු ඥාතීන්ද පින්පැමිණ වීම සඳහාත් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනම ගෝණපල හන්දිය කෝරළේම ශ්‍රී සංඝමිත්තා අධ්‍යාපන පීඨයේ මාතලේ ධම්මදේරා සිල්මෑණියන් වහන්සේ සහ කුඩා උදිරේ ධම්මදේරා සිල්මෑණියන් වහන්සේ මහරගම පමනුව දේවාල පාරේ පදිංචිව සිටි අභාවප්‍රාප්ත කීටි තීරිස් මහතාටත් නැසී ගිය තම මෑණියන් හා පියාණන්ටත් නැසී ගිය සියලුම ඥාතීන්ටත් සින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා මහරගම පමනෝ දේවාලපාර සිරිමා පීරිස් මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනා නැසේවියත් කලින් කියලා සන්දනායක පුතුණවන්ට දෙමාපියන්ට සහ පින්වත් පින්වත්ත පානන්දුර සිත නැසේවිය මුරුක්කු ద్వාර ජසලින් නෝනාට පින් අනුමෝදන් කිරීමටත් විදේශගතව සිටින අජිත් නන්දලාල් පෙරේරාට සහ දරුවන්ට ආශිර්වාද කිරීමටත් දායකත්වයේ දරන්නේ ගෝනදුවේ දිහිරින්නෝනා පින්වන්තේ පින්වත්තේ පදිංචි රූපවතී සෙල්වා සහ බමනුල් මුල්ලේ පදිංචි නිමාලියන මහත්මීන් විසිනි ඉතින් මේ හැම දෙනාගේම බලාපොරොත්තු සියල්ලක්ම සඵල වේවා. විශේෂයෙන් අපේ හිතවත් අතිපූජනීය මේ නායුනේ ආර්ය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප කරගත් සියලු පින් බලයෙන් නිදුක් නිරෝගී සප දීර්ඝායු සම්පත් සැලසේවා. ඔබ හැම දිනාටමත් මේ උදාර පින් බලයේ හේතුයෙන් ඉතා ඉක්මනින් නියංසයෙන් සැනසීමට හේතු වාසනා වේවා කියන ප්‍රතිම තබා ගන්න ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්ත ශාසනං තිරං සක්ඛන්ත දේශනං තිරං සක්ඛන්ත ත්වං සදාති අද ධර්මානුශාසනා පැවැත්වී දේශකයන්න් වහන්සේ පොල්ගස්සෝගිත වෙනුවල් කුල සම්බෝධි යෝගාශ්‍රමාධිපති පූජපාලි කොට්ටාවේ සුමන ස්වාමින් වහන්සේ දේශකයන්න් වහන්සේගේ දුරකථන අංකය 0112යි 704යි 918